හොඳයි එහෙනම් අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමවටපත් කරමු. අද දවසෙත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, ඒ වගේම සදහැවත් පින්වත් පිරිස බොහෝ දෙනෙක් ඒක රාශී වෙලා අපි අකුසල චෛතසික පිළිබඳවයි විග්‍රහ කිරීම ආරම්භ කළේ. අද දවසේ අපි කතා කළේ මෝහ චෛතසිකය ගැන පමණයි. අපි ලබන සතියේ අහිරික අනුත්ප්ප කියන මේ චෛතසික පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව විශේෂ පින්කමක් ගැන මතක් කරන්න ඕන. ඒක ඇත්තටම ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම මතක් කරන්නට හිතුවා. නමුත් දිගින් දිගට සාකච්ඡාව ගිය නිසා ඒක අතපසු වුණා. අපි බලාපොරොත්තු වෙනවා ලබන පෝයට, ඒ කියන්නේ නිකිනි පෝය. නිකිනි පෝයේ දෙන්නේ අගෝස්තු මාසේ 8 වෙනිදාට. අගෝස්තු මාසේ 8 වෙනිදා රාත්‍රී 8ට විශේෂ පහන් පූජාවක් කරන්න බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥානය අරමුණු කොටගෙන. එතකොට බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥානය වෙනුවෙන් අපි පහන් 73ක් Tamange නිවසේ අපි පන්සලෙත් ඒ වෙලාවට තෙසැත්තෑ ඥාන පූජාවක් කරනවා. තම Tamange නිවෙස්වල අපි හිතමු පිටරටක ඉන්නවා නම් තමන්ට පොල් තෙල් පහන් සකස් කරගන්න පුළුවන් නම් එහෙම එහෙම බැරි නම් ඉටි පහන් හරි එතකොට ලංකාවේ ඉන්න අයට නම් අපිට පුළුවන් ඉතින් ඉටි පහන් වලට වඩා පොල් තෙල් පහනක් දැල්වන්න පුළුවන් නම් ඒක ගුණාත්මක භාවයෙන් වැඩි ස්වභාවික තත්ත්වයේ වැඩි එතෙන් පහන් 73ක් වයස්ටි කරගෙන ඒකට අවශ්‍ය තෙල් ටික තිර ටික පහන් තැට් ටික සූදානම් කරගෙන නිකිනි පොය දවසේ කියන්නේ අගෝස්තු මාසේ 8 වෙනිදා රාත්‍රී 8 8 වෙනකොට 8ට කලින් වුණත් කමක් නැහැ පහන් ටික දැල්වලා හරියටම 8යි 8ට විශේෂ අදිෂ්ඨානයක් සිද්ධ කරන්න තමන්ටත් අන් අයටත් ප්‍රඥාව අවදි වෙන්න. මොකද මේ අගෝස්තු මාසේ 8 වෙනිදා රාත්‍රී 8යි 8 කියන මේ අවස්ථාව අපේ ප්‍රඥාව අවදි කරන්නට ඊටාම සුවිශේෂ අවස්ථාවක්. ඒ ප්‍රඥාව අවදි කිරීම සඳහා බොහෝ සාධක ඒකරාශී වෙන අවස්ථාවක්. නිසා ඒ මොහොතේ අපි ප්‍රඥාව සම්බන්ධව ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් ඒ ප්‍රාර්ථනාව සාංශාරික වශයෙන් දිගට දිගට ශක්තිමත් වෙන්න තියෙන සාධක වැඩි. ඉතින් ඒ නිසා තමයි අපි මේ පින්කම සැලසුම් කරන්නේ. අපි ඒ වෙලාවට පන්සලේ අපි තෙසත්ය ඥාන පූජාවක් තියෙනවා. අනිත් අය තම තමන් ඉන්න තැනක කොහේ හරි ගෙදර හරි සෙනසුනක හරි පන්සලක හරි පහන් 73ක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් දල්වලා ඒක දල්වද්දී දල්වලා ඉවරලා අපි ප්‍රාර්ථනා මේ පූජා කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ගුණය සිහි කරනවා ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෝහය අවිද්‍යාව දැන් අපි අද කතා කළානේ මෝහය ගැන මෝහය අඳුරක් වගේ සියල්ල ආවරණය කරනවා යථා ස්වභාවය වහනවා ඒ යථා ස්වභාවයේ වසන අන්ධකාරයක් වැනි මෝහය තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන් දුරු කරලා ආලෝකයක් වැනි ප්‍රඥාව අවදි කළා. ඒ ප්‍රඥා ආලෝකයෙන් විශ්වයේ ඇතිතාක් සියල්ලෙහි යථා ස්වභාවය තථාගතයන් වහන්සේ ස්වඥාණයෙන් අවබෝධ කරා. ඊළඟට පහනින් තවත් සිය දහස් ගණන් පහන් දල්වන්නාසේ උන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන්ගේ සිත්වල ප්‍රඥා ආලෝකය අවදි කළා. ඒ මහා ප්‍රඥෝ තථාගතයන් වහන්සේගේ තෙසැත්තෑ ඥානයන් උදෙසා මේ පහන් 73 මම පූජා කරනවා පූජා වේවා පහන් හෝ මේ පහන් ආලෝකය මම පූජා කරනවා මේ කුසල මේ කුසලය සියලු සත්වයෝ සතුටින් අනුමෝදන් වෙත්වා මේ කුසල බලයෙන් මගේ මනසේ ප්‍රඥාව අවදි වේවා නිවන් දකින භවයේ දක්වා ප්‍රඥාව අවදි කරන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර ඇසුර සහ සද්ධර්ම ශ්‍රවණය හැම විටම ලැබේවා. මේ පින අනුමෝදන් වෙන සියලු දෙනාටත් ප්‍රඥාව අවදි කරගන්නට මේ කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය ඇති කරනවා රාත්‍රී 8යි 8ට. එතකොට ඊට කලින් තමයි අපි පහන් ටික පත්තු කරන්නේ. 8 වෙනකොට 8ට ටිකක් කලින් අපිට පහන් ටික පත්තු කරන්න යන කාලය සැලසුම් කරගෙන ඔක්කොම ටික සකස් කරලා 8ට දල්වන්න ගත්තත් පහන් 73ක් විනාඩි 8ක් ඇතුළත පත්තු කරගන්න පුළුවන් ඕන. ඉතින් Tamanට කාලේ මදි කියලා හිතනවා ටිකක් කල්ැතුව පහන් ටික දල්වනවා. අදිෂ්ඨානය කරන්නේ හරියට රාත්‍රී 8යි 8ට. එතකොට මේකේ මේ අවස්ථාවත් අපිට සාධක වශයෙන් අපේ ප්‍රඥාව අවදි කරගන්න බොහෝ සාධක ගොනු වෙන අවස්ථාව. ඒ වගේම අපි වැඩි දෙනෙක් එකතු වෙලා අර විදිහට එකම ප්‍රාර්ථනාවක් එකවර කරනකොට ඒ අනිත් අයගේ මානසික ශක්තියත් අපට සහායක් වෙනවා ඒ වෙලාවට අපේ ප්‍රාර්ථනාව බල ගැන්වෙන්නට ශක්තිමත් වෙන්න. ඒ නිසා අපි මේ පණිවිඩය හැම දිනාටම යොමු කරලා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ලංකාවේ ඉන්න පිටරටවල ඉන්න දහස් ගණනක් හෝ ලක්ෂ ගණනක් දෙනා මේ පණිවිඩය තමන් අනිත් අයටත් දෙන්න අපි මේ ඒ ඒ පිළිබඳව ලීෆ්ලට් එකක් හදලා තියෙනවා පොඩි පත්‍රිකාවක් හදලා තිනවා මම ඒක ධර්ම යාත්‍රා ගෲප් එකටත් දාන්නම් YouTube එකටත් අපි ඒක දානවා පුංචි වීඩියෝ ක්ලිප් එකකුත් අපි හදලා ඉදිරියේදී දානවා එතකොට මේවා මොකක් හරි Tamanට ලැබෙනවා නම් ඒ ලැබෙන එක ඒ පත්‍රිකාව Taman print out එකක් ගන්න. මොකද අපි මේ පූජාව කරන වෙලාවට අන්තර්ජාලයෙන්වත් මාධ්‍ය වලින්වත් මොකක්වත් විකාශනය කරන්නේ නැහැ. මොකද එහෙම විකාශනය කරන්න ගියොත් අනිත් අය කරන එක දිහා බලා ඉන්නවා නිසා තමන්ගේ ඥානය උපදින්නෙත් නැහැ, බුදු ගුණ සිහි කරන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා එහෙම කරලා වැඩක් නැහැ. මේක තමන් තුළ ශක්තිය අවදි කරගන්නටයි කරන්නේ. ඒ නිසා ඒ වෙලාවට ලයිව් ස්ට්‍රීම් එකක් ඒ කියන්නේ සජීවී විකාශනයක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා Tamanට මේ පත්‍රිකාව මුද්‍රණය කරලා ළඟ තියාගන්න. එහෙම නැත්නම් මේ කාරණා ටික මතක තියාගන්න. එහෙම නැත්නම් Tamanට අවශ්‍ය විදිහට සටහන් කරගන්න. ඊට පස්සේ පත්‍රිකාව හරි වීඩියෝ එක හරි Tamanට ලැබුණොත් තවත් පුළුවන් තරම් අයට අවශ්‍ය නම් ඒක දැනුම් දීලා Tamanට අතිරේක කුසලයක් කරගන්න පුළුවන්. අනිත් අයටත් ප්‍රඥාව අවදි කරන්න. ඕ ලංකාවේ වෙලාව තමයි. ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි 8ට. එතකොට විදේශ රටක ඉන්නවා නම් ඒ වෙලාවට තමන් කාලය ගණනය කරගන්න. එතකොට මේ අනිත් අයටත් ඒක යොමු කරන්න. ඊට පස්සේ සිල් ගන්න දවසනේ පොය දවස නිකිණි පොය දවස පුළුවන් නම් සිල් ගන්න අයවත් දැනුවත් කරන්න. ඉතින් හැමෝම ඒක ඔලුවට ගන්න එකක් නෑ. අපිට කවුරුවත් මේකට සම්බන්ධ නොවුනත් අපිට ගැටලුවක් නෑ. මොකද දැන් අපි ඒ පූජාව කරනවා බුදුහාමුදුරුව වෙනුවෙන් ඒක අපි සද්ධාවෙන් ප්‍රඥාවෙන් ඒක කරනවා අපේ ප්‍රඥාව දියුණු කරනවා. ඉතින් අනිත් අයටත් අපි මේ මඟ පෙන්වීමක් හැටියට කරන්නේ මේ අවස්ථාව බොහෝ දෙනාට ඊටාම යෝග්‍ය අවස්ථාවක් නිසා. ඉතින් කවුරුවත් මේක කළේ නැහැ කියලා කිසි ගැටලුවක් නෑ. තමන් හිතනවා නම් මේක අපටත් ප්‍රඥාව දියුණු කරගන්නට හොඳ අවස්ථාවක් කියලා තමන් වෙනම පහන් 73ක් සකස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ තෙසත්ත ඥානය වෙනුවෙන් දල්වලා ඒ අදිෂ්ඨානය කරන්න. එතකොට පුළුවන් තරම් තවත් අය දැනුවත් කරන එක හොඳයි කියලා තමන්ට හිතෙනවා නම් එහෙමත් කරන්න ඒක අතිරේක කුසලයක්. ඉතින් ඒ සම්බන්ධව වීඩියෝ පටයක් අපි ඉදිරියේදී YouTube අන්තර්ජාලයට එකතු කරනවා. ඊළඟට මේ හදලා තියෙන පත්‍රිකාව අපි ධර්ම යාත්‍රා ගෲප් එකේ සහ සෙනසුරාදා ධර්ම සාකච්ඡා ගෲප් එකට දානවා. අනිත් අයගේ WhatsApp ගෲප් වල සහ Facebook වලත් ඕන තරම් ඒක මේ ප්‍රචාරය කළාට ෂෙයා කළාට කමක් නැහැ. වැඩි පිරිසක් දැනුවත් කරනකොට කවුරු හරි ප්‍රඥාව ගැන උනන්දු වෙන අය ඉන්නවා නම් ඒක කරයි සම්බන්ධ වෙයි. ඒක ඒගොල්ලන්ට යහපතක් වෙනවා. අපිට ඒකෙන් 아무තු දෙයක් නැහැ. ඒගොල්ලෝ කළත් නොකළත් අපි කරන දේ අපි කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒක දැනුවත් වෙලා උනන්දු වෙලා කළොත් ඒක ඒගොල්ලන්ටත් යහපතක් නිසායි මේ මතක් කිරීම කරන්නේ. හොඳයි එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි ධර්ම දේශනා පවත්වලා සාකච්ඡා කරලා මේ ජනිත කරගත්තා වූ කුසලය ප්‍රඥාව අවදි කරගන්නට හේතු වෙනවා මෝහය දුරු කරගන්නට හේතු වෙනවා මේ කුසලය ඔබ අප හැම දිනාටම තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අපගේ දැනුම ප්‍රඥාව දිනු කර ගැනීමට පුරා පැය දෙකකටත් අධික කාලයක් අපහාට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන් අවබෝධයකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි